ඉතින් ඊට පස්සේ මම ආවා තව දවසක සමීප රූප ඉදිරිපත් කරන්න. පහුගිය දවස්වල අපි සමීප රූප වලින් තාත්තලා පුතු ඒ අය ගැන ඒගොල්ලන්ගේ ගීත ගැන කතා කරා ඒවා අපි ඇහුවා. අද මම හිතුවා අම්මයි පුතයි මව සහ පුතා පිළිබඳ කතන්දරයක් කියන්න මම කවුද පුතා කවුද කියන එක පස්සේ කියන්න අපි පොඩි මම ගැනක් තියෙනවා පොඩි කතන්දරයක් කියන්න පුතා ගැන කතන්දරයක් තියෙනවා. හොඳයි අපි ඉස්සෙල්ලා මම ගැන යමක් කියමු. මම ගුවන්විදුලියට එන මුල් කාලේ මේ කියන්නේ මේ 60 දශකයේ අග විතර 68 69 කාලේ ඔය වනගුලේ ලොබියේ දිග සැටිවල කුටු සැටිවල වාඩි වෙලා ඉන්නවා. සාමාන්‍ය ඒ කියන්නේ තරුණ ගෑනු ළමයි කීප දෙනෙක් ඉන්නවා වාඩි වෙලා. ඒ අය රජේ සංගීත විද්‍යාලය ඉගෙන ගන්න ගෑනු ළමයි. ඉතින් එනවා ගෝණිතිය පැත්තේ මොනවද තියෙන්නේ? අපල් ගායනා තියනවාද? කවුරු හරි එක්ක ගායනාවකට යුග ගීතයකට එහෙම කතා කරයිද? ඉතින් එහෙම වෙනවා. මොකද ඉතින් ඒගොල්ලෝ ඉගෙන ගන්න අයනේ. ඉතින් ඒගොල්ලන්ට කීයක් හරි ලැබෙන්නත් එපාය. ඔන්න ඔහම එන අය අතර හිටියා එක ගෑනු ළමෙක් මං ඔය ස්ටුඩියෝ එක කොහේ හරි මැදිරියක ගීත පටිගත කිරීමකදී මං මට ඇහුණා මේ ගෑනු ළමයා ලස්සනට සිං කරනවා සින්දු කියනවා එයා මේ අත්ල් ගායනයේ එක්තරා තැනක එයා තනියම සින්දුවේ පදවල දෙක තුනක් කියන්න හම්බුණා මට ඉතින් මෙයාගේ කතාවට හොඳට හිතට වැදුනා ඔය කාලේ මාත්‍රික විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත මගේ යාළුවෙක් කිව්වාම දැන් මම නාට්‍යයක් කරනවා අනෝතත්ත්ව විලෙන් එහා කියලා තමයි නාට්‍ය නම. ඒකට හොඳ සිංදු කියන්න පුළුවන් ගෑනු ළමෙක් වුණ කියලා. ඊට පස්සේ මම මේ ගෑනු ළමයා මම අර අත්තල් ගායනාවේදී ඊටමත් හොඳින් ඊටමත් රසවත් ගීත ගායනා කරපු ගෑනු ළමයා උන්න තව දවසක ගුවන්විදුලියට මම එනකොට උන්න ඉන්නවා මේ ගෑනු ළමයා මම එයාගෙන් අහුවා ඔයාගේ නම මොකද්ද? ඔයා කොහෙද ඉන්නේ? ඒක මම රංග සාහිත්‍ය සංගීත විද්‍යාලය ඉගෙන ගන්නේ මගේ නම බී.එස්. මාලිනී කියලා. මේ බීඑස් මාලිනී කිව්වේ මාලිනී බුලත් සිංහලට. හොඳයි. අපි ඉස්සෙල්ලා මාලිනීගේ මෙන්න මේ ගීතේ හමු මේක තිසබෙසේ කර ලිව්වේ. හොඳයි අපි හමු ගීතය. Thank you. ඒ මාලිනී බුලත් සිංහල. මාලිනී බුලත් සිංහල විවාහ වුණේ තවත් ප්‍රකට ඉතාමත් දක්ෂ සංගීතඥයෙකු වුණේ එච්.එම්. ජයවර්ධන එක්ක. මේ විවාහයෙන් මාලිනීටත් එච්.එම්.ටත් ලැබුණා ළමයි දෙදෙනෙක්. ගැහණු ළමෙක් සහ පිරිමි ළමෙක්. නමුත් අවාසනාව කියන්නේ මුල්ම යුගයේ ඩෙන්ගු ලංකාවට බෝ වෙන මුල්ම යුගයේ දැනට කවුරු ගානකට ඉස්සෙල්ලා මාලිනීගේ දුව ඩෙන්ගු හැදිලා මිය ගියා. හැබැයි පුතා දුවගේ ආයුෂත් අරගෙන දුවගේ ශක්තියත් අරගෙන කොහෙද ඉතාමත් දක්ෂ සංගීතඥයෙක් බවට පත් වෙමින් ඉන්නවා. කසුම් කල්ලාර තමයි මාල්ලිගේ පුතා. කසුම් කල්ලාරව මම ඉස්සෙල්ලම දැක්කේ අපි යාළුවෝ උනේ නෑ එදා ඔය සෞම්‍ය ලියනගේ විවාහ උත්සවයේ වෙලාවේ ඒ හෝටල් එකේදී මොකද කසුම්ගේ යාළුවෙක් තමයි පන්තියේ එකට ඉගෙන ගත්ත කෙනෙක් තමයි ඉන්ද්‍රචාපා ලියනගේ සෞම්‍ය ලියනගේගේ මල්ලි ඉතින් එතන තමයි දැක්කේ ඊට පස්සේ මට කසුන් මුණ ගැහෙන්නේ දැන් මම අපි දෙන්න කතා බහ කරා රත්නශ්‍රී විජේසිංහගේ දියණියකගේ විවාහ මංගලෝත්සවයකදී කොහොමද ඊට පස්සේ මට ඊටමත් මගේ ළඟම මිතුරෙක් බවට පත් වුණා කසුන් ඒ කසුන්ගේ හඬට මම හරි කැමතියි ඉතින් අපි අහමු කසුන්ගේ මෙන්න මේ ගීතය පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇනවා ප්‍රාර්ථනා වේ දිගේ අනන්තයට යන පාර දිගේ දිනවල ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ලා ගෙදර අපි නිතර යනවා. ඒ ගියාම මට මාලිනී බුලත් සිංහලත් මුණ ගැහෙනවා. මාලිනී කේමදාස මාස්ටර්ගේ සිත දිනාගත් විශිෂ්ටතම ගායිකාවන්ගෙන් කෙනෙක්. එහෙම දවසක මට මාලිනී කතාව කිව්වා. මොකද ඒ කතාව මාලිනී පුංචි කාලේ. ඒතකොට මාන්නේ ජීවත් වුණේ මාල්ලයි ගම බොරලස්කම හරියේ මම මේ කියන අවුරුදු 30 40කට විතර ඉස්සෙල්ලා අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා ඒ හරියේ බොඩලස්ගමුවේ ඉඳලා ওই පැත්ත පළාතේ දැන් වගේ රථ වාහන යන්නේ නැහැ කර්මාන්ත ශාලාවල සද්ද නැහැ බොහොම නිහඬ පරිසරයක් තමයි තියෙන්නේ රාත්‍රියට කුමාරි මාලිනී රැට ගෙදර පිටට වෙලා කරත්ත කවි පැල් කවි වගේ ඒවා හොඳට කට ඇරලා කියනවා මොකද එයාට ගායනා කීමේ හැකියාව පොඩි කාලේ ඉඳලා තිබුණා මාලිනී මට කිව්වා ඒ කාලේ එයා එහෙම කවි කියනකොට ඒක බොඩලස්ගමුවේ ඉඳලා කැස්බෑව පැත්තට ඇහෙනවා කියලා රැට ඒ තරම් හොඳ ඉතාමත් ෂාප් කියලා කියන්නේ අපි ඒ වගේ කටහඬක් තිබුණු කෙනෙක් මාලිනී. මුත් මාලිනී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළු පස්සේ අර ගායන දක්ෂතාවය පොඩ්ඩක් අඩු වුණා. මොකද රජයේ සංගීත විද්‍යාලය උගන්වනය කරන්නේ ඒ උගන්වන එක්කෙනාගේ පිච් එකට හරියන්න ශිෂ්‍යෝ හදනවනේ. එතකොට අර උත්පත්තියෙන් ගේන්නේ ගායකයෝ හඬ නේද? ඒ හඬ නැති වෙලා යනවා. ඒගොල්ලන්ගේ අර හඬින් හොඳට අතපය දිගහැරලා ගීත ගයන නොදී උගන්නන එක්කෙනාගේ පිච් එකට උගන්නන එක්කෙනාගේ හෘදයට උගන්නන්න ගියාම අර ඉගෙන ගන්න ශිෂ්‍යයාගේ හෝ ශිෂ්‍යාවගේ අර උත්පත්තියෙන් එන පුහඬ හැකියාව නැති වෙලා යනවා. කොහොම හරි මාලිනීගේ ඒ නැති වෙලා ගිය හඬ හැකියාව ආපහු මතුනේ කේමදාස මාස්ටර්ගේ ළඟ සින්දු කියනවට පස්සේ කියලා. මාලිනී මට කිව්වා. ඒක ඇත්ත මොකද මාලිනී කේමදාස මාස්ටර් නිර්මාණය කරපු බොහෝ ගීත ගැයුවා. හොඳයි අපි දැන් අහමු මාළිනීගේ ගීතයත් මේ ගීතය ලියලා තියෙන්නේ අපේ මේ ගුවන් විදුලියේ හිටපු හොඳ ප්‍රවෘත්ති නිවේදකේ අමරබන්දු රූපසිංහ. 的边天。 ඉතින් මේ මව මාලිනී බුලත් සිංහල මේ පුතා කසුම් කල්හාරා ඒ පියා එච්.එම්. ජයවර්ධන මේ පවුලම ලංකාවේ බිහි වෙච්ච ඉතාමත් දක්ෂ ප්‍රබුද්ධ කියලා කියනවා නම් ඒක වරදක් නෑ. ඉතාමත් දක්ෂ සංගීතඥයෝ සංගීතවේදියෝ මාලිනී අකාලේ අපි අපිව හැරදාලා ගියා. එච්.එම්. තවම සංගීතය ප්‍රගුණ කරනවා. කසුකල් හර ඉතාම ජනප්‍රිය ඒ වගේම නික සාමාන්‍යයෙන් කිව්වොත් අනෙක් තරුණ ගායකයන්ට වඩා බොහොම ඉදිරියෙන් සිටින ගායකයෙක් කියලා මාත් එක තරහ වෙන්න එපා අනිත් ගායකයෝ. හොඳයි. කොහේකටත් අපි තව ගීතයක් අහමු කසුන් කල්හාරගේ. ඉන්දියා එහි පද තෙලක් අඩුවෙන් තියා අරුත පස්සේ දින්නට කියා අවසානයට සිර ඇගියා සිත් නැති නැති නිසා අවසානයට අබේසේකර අද සංගීත රූප හැඩ වැඩ කළා ඉඳුනිල් නිෂ්පාදන භාරය මාරිස් ටෙලා. ඉතින් මාලිනී බුලත්සිංහල කියන්නේ වෙනම ගමනක් ගියපු වෙනම පැත්තකට ගියපු සංගීත වේදිනියක්. පුතා කසුන් කල්නාර තවත් පැත්තකට ගියපු සංගීත වේදිකයෙක්. හැබැයි දෙන්නම ඉතාමත් සාර්ථකයි. මම ජයසිරි අපි හමු කසුන් කල්නාරගේ තවත් ගීතයක් අන්තිමට මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැයන් සඳ මිසුරි සිත මිහිරි නොදෙනු ඇතට වෙලා දිව අපි වීතේ නොදලොත මුල්ලනු වෙන්න මිල නොවන පෙම් පරිය පපදින්න පිනිදැස්ස වස්සන්න මත්දාන තෙත් වෙන්න ආදරය දළුලන්න මේකත මතන් සිනේ සානවා පිරමින් දැවෙනවා දින මාසිතේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන් සමමිතුදී සිත මිහිරි කල මනවි බින්දු භගරු බිනි කොකුරු කල මනවි Thank you. අද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහියන් සඳ විතුනි සිත මිහිරි කල මැනදී බින්දු කඳුළු පිනි පොකුරු කල මැනදී ඔබ එක ආකාශයේ පිළිගන්න හිතෙනවා සිතේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පින් බින්දු මල් වැහි අරන් සඳමිසෙහි සිතමි කලමනුයි බින්දු කඳුළු පින් පොකුළු